තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් මේ දවසේ පශ්චිම යාමයට අපි ටිකෙන් ටික එකතු වෙමින් ඉන්නේ ඒ කියන්නේ අපේ ජීවිතෙත් මේ විදිහට ගෙවිලා යනවා හැමදේම අවසානයකට ලං වෙනවා හැබැයි මේ සත්‍ය තේරුම් අරගෙන සතුටින් ඔබේ හිත පවත්වා ගන්න පුළුවන් නම් ඔබ සාර්ථකම පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ මේ බුදුදහමේ බුද්ධ ශාසනයේ නිවැරදිම ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් වෙනවා ඉතින් හැමදාමත් මේ වෙලාවට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සිරස FM පන්සිල් හැන්දෑවට වැඩම කරලා අපේ ජීවිතය සකස් කරගන්න විදිහ ඉතාමත් මෛත්‍රියෙන් පැහැදිලි කරනවා. ඉතින් අද ඒ සඳහා වැඩම කොට සිටින්නේ සිරස FM පන්සිල් හැන්දෑවට ප්‍රථම වතාවට පූජ්‍ය මාතර මහින්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මම নমස්කාර පූර්වකව ඉතාමත් ගෞරවයෙන් උන්වහන්සේව සිරස FM පන්සිල් හැන්දෑවට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ අපි ඉතාමත්ම සතුට වෙනවා මේ සිරස FM පන්සිල් හැන්දෑවට ඇරයොම් කිරීම පිළිබඳව ඔබත් එක්ක අඩ හෝරාවක් පුරාවට වටින භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු ටිකක් ඔබේ ධර්මාවබෝධය ඇතිවීම පිණිස ධර්මයේ ඥාණය තවත් පෝෂණය කර ගැනීම පිණිස සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. හොඳයි. අපේ ස්වාමින් වහන්සේ ත්‍රිපිටකය පරිශීලනය කරමින් සිටිනවා ගැඹුරින්. ඊටමත් මේ දිනවල උන්වහන්සේ අපට මතක් කරනවා සමහරක් වෙලාවට අපි ශ්‍රවණය කරන සමහර දහම් කාරණා බුද්ධ දේශනාව සුපිරිසිදු බුද්ධ දේශනාවට පටහැනි බවට අපි මෙතෙන් පටන් උන්වහන්සේගෙන් ශ්‍රවණය කරමු. සුපිරිසිදු බුදු දහම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ දහමට එක්වෙච්ච නිවැරදි දහම් කරුණු අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව පසුබිම මූලිකවම ඔබ වහන්සේ ලද අත්දැකීම් ත්‍රිපිටකයේ අධ්‍යයනයෙන් ඔබ වහන්සේට නිවැරදි කරන්නට තියෙන තැන් පැහැදිලි කරමින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි සන්ධ්‍යාවත් එක්ක ඔබ සිහිපත් කරගන්න මේ වෙලාව ඔබේ මනසට ඔබේ හිතට වෙන් කළ යුතුයි කියන කාරණය. ප්‍රඥාව වර්ධනය කර නොගතොත් විශාල හානියක් ඔබ ඔබට කරගන්නේ. ඔබ ඔබේ දරුවාගේ ශාරීරික වර්ධනය වෙනුවෙන්, ඔහුගේ අනිකුත් උවමනා වෙනුවෙන් කොච්චර කාලයක් වැය කරනවද? ඔබ ඔබ වෙනුවෙනුත් කරන්නේ දේමනේ. හැබැයි ඔබේ මනස වෙනුවෙන්, හිත වෙනුවෙන් හැම තැනම දුවන හැමෝම එක්ක ගැටෙන මේ හිත එක තැනකට ගෙනහල්ලා තැන්පත් කරන විදිහක් ඔබ හිතුවේ නෑනේ. අපි ඒ වෙනුවෙන් මේ කාලය වෙන් කරන්නේ සිරස FM පන්සල් හැන්දෑවේදී. ඒ නිසාමයි. ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූරකව පූජ්‍ය මාතර මහින්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේව සිරස FM FM පන්සල් හැන්දෑවට පිළිගන්නවා අවසරයි ස්වාමීන් වහන්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මේ සන්ධ්‍යාවේ අද දවසේ පන්සල් හැන්දෑව තුලින් සිරස් FM නාලිකාවෙන් ඔබේ නිවසට වැඩම කරලා වටින දහම් කරුණු ටිකක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. පුංචි අඩහෝරාවක් තුල අවස්ථාව ලැබීම අපි හිතනවා අපි ලැබපු විශාල භාග්‍යයක් කියලා. ඒ අන් කවරක්වත් නිසා නෙවෙයි. සාරාංශික කල්පලක්ෂයක් පුරාවට භාග්‍යවතුන් වහන්සේ දේශනා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ගැඹුරු දහම උන්වහන්සේ 45 වසක් පුරාවට දේශනා කරලා අපිට සංග්‍රහ කරා මෙන්න මේ ප්‍රමාණය සසර මිනිසුන්ට ධර්මාවබෝධය ලැබීමට වටිනවා කියලා. එවන් වූ සාගරයක් බඳු මේ ධර්මස්කන්ධයෙන් අල්පමාත්‍රෝ පුංචි බිඳුවක් ඔබත් එක්ක මේ අඩහෝරාවක් තුළ සාකච්ඡා කරන්න ලැබීම මං හිතනවා විශාල දෙයක් අපි ලබපු හැබැයි මේ පුංචි මිනිත්තු කිහිපය තුළ ඔබට දේශනා කරන මේ දහම් පද ටික මං හිතනවා ඔබේ සසර වෙනස් කරවන්න පුළුවන් වටින දහම් සාකච්ඡාවක් වේවි කියලා. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ පෙර දිනේ අපිට සිහිපත් කළා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව. අපි නොදන්නා කරුණු බොහෝයි කියලා ඔබට දැනෙන්නට පටන් ගත්තේ තැනදී ස්වාමින් වහන්සේ මේ මිහිතලේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පින්වතානන්ත මහා පින්වතානන්ත අපි බෞද්ධයෝ හැටියට ගෙදරදී බුද්ධ පූජාව සකස් කරනවා උදෑසන බුද්ධ පූජාව අපි අපිට තියෙන දෙයින් අපි මූලික කොටස උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් අපි වෙන් කරනවා මේ පිළිබඳව ගැටෙන තැන් ගොඩාක් තියෙනවා ඔබ වහන්සේ පැහැදිලි කරා අපිට තියෙන ඕනේ ශ්‍රද්ධාව කියලා මේ ශ්‍රද්ධාවට පිවිසුම තමයි මෙතන ඔබ වහන්සේ තවත් ඉදිරියේදී අපිට පැහැදිලි කරાવી මේ බුද්ධ පූජාවන් පිළිබඳව බෝධින් වහන්සේලා নমස්කාර කිරීම පිළිබඳව අපේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද අපිට දේශනා කළේ කියන කාරණයක්. කර ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගනිමු මේ අවස්ථාවේදී උදෑසන බුද්ධ පූජාව පිළිබඳව. මම හිතනවා මේ ලංකා සමාජයේ විශේෂයෙන්ම බෞද්ධ පින්වතුන් වෙනුවෙන් මම හිතන්නේ අනිවාර්යයෙන්ම උගන්වන්නම ඕන පාඩමක් කියලා වෙලාවකට හිතනවා ශාලිකා මහත්මිය මේ බුද්ධ පූජා සම්බන්ධ. මට මතකයි ඔබතුමිය පන්සිල් මළුව වැඩසටහන කරනවා. අපි ගොඩාක් කාලයක් තිස්සේ ඉඳලා ශ්‍රවණය කරන දහම් සාකච්ඡාවක්. ওই කාලෙත් මටත් මතකයි ඕව ගොඩාක් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ උනාට අදටත් මේක වෙනස් වෙලා නැහැ. දැන් ඔබතුමියලා මේක සාකච්ඡා කරාට මේ අත්දැකීම ලබන්නේ අපිනේ. දානි ගෙවලල වඩින්නේ අපි. දානි මිනිස්සු බුද්ධ පූජාව සකසන හැටි දකින්නේ අපි. ඒ උනාට අදටත් වෙනස් කරගත්තු පිරිස නම් ඉන්නේ තාමත්ම සීමිත පිරිසක්. එහෙමයි සර්. මම හිතන්නේ මේ කාරණාව ගැටලුවක් ඇති කරගෙන තියෙන්නේ අපි මේ කාරණාව වැරදි විදිහට තේරුම් ගත්තු නිසා. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියනවා කියලා කියන්නේ ශාලිකා මහත්මිය ඒක උන්වහන්සේට කරන පූජාව කතාවක් නෙවෙයි. මම නම් අදහස් කරන්නේ උන්වහන්සේට තියෙන ණය ගෙවනවා. මේ ලෝකේ ශාලිකා මහත්මිය අඬන කියන වචනේ. දැන් ඕකේ සංග්‍රහ වෙනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක මජ්ක්‍ධිම නිකායර භාග්‍යතුන් වහන්සේට ධර්ම දේශනා කරන්න ආරාධනා කරන බ්‍රහ්මී ඇවිල්ලා. එහෙමයි. ඒ බ්‍රහ්මී ඇවිල්ලා ආරාධනාව කරද්දි කියන්නේ අඬන කියන වචنين ආමන්ත්‍රණය කරන්නේ. අනන කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් ඒ කියන්න පුළුවන් එකම කෙනෙකුට බුදු කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ විතරයි මේ ලෝකේ සසර සත්‍ය වෙනුවෙන් ණය ගෙවලා තියෙන්නේ. ඔබතුමියයි මමයි මේ සසරට තියෙන ණය කියලා නිම කරන්න බෑ. හැබැයි ණය ගෙවපු එකම කෙනා තමයි කෙනේ. සරියුත් මහරහතන් වහන්සේ පවා මේ ලෝකේ ණය ගෙවලා නැහැ. සසරට තියෙන ණය. එහෙමයි. ණය ගෙවපු එකම කෙනා තමයි බුදුරජාන් වහන්සේ. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේට අනන කියන වචනෙන් ආමන්ත්‍රණය කරන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන ණය පොලින් පුංචිම පුංචි කොටසක් ගෙවුව කියන එක තමයි මම නම් අදහස් කරන්නේ බුද්ධ පූජාවේ. ඒ කියන්නේ ශාලිකා මහත්මිය අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ සංසාරේ ඔබතුමියට දීපු දේවල් ටික එකතු කරෝතින් මට නම් හිතෙන්නේ ඒකට උපමාවක්වත් නැතුව ඇති. මේ සංසාරේ ඔබතුමිය මොන ගැසීච්ච කාලයන් වල උන්වහන්සේ ඔබතුමියට දීපු දේවල් බුදුරජාණන් වහන්සේ මට දීපු දේවල් මේ සංසාරේ බෝසත්වරයෙක් වශයෙන් උන්වහන්සේට අපිව මුණගැසීච්ච අවස්ථාවන් වල අපිට දීපු දේවල් ටික එකට එකතු කරෝතින් මේ සංසාරේ මේ ජීවිතේ නිවන් දකින්නකම්ම එක බුදු කෙනෙකුට දුන්නත් මහත්මිය ගෙවල ඉවර කරන්න බෑ ඒ තරමටම දේවල් අපිට දීලා තියෙනවා හැබැයි ශාලිකා මහත්මිය භාග්‍යවතුන් වහන්සේ අපිට මේ දීපු දේවල් වලින් මම හිතන්නේ බුද්ධ පූජාවක් තුලින් වෙන්නේ අල්පම අල්ප පුංචි ණයක් ගෙවුවා කියලා. මම නම් කවදාවත් බුදුරජාන් වහන්සේට දේශනා කරපු දේවල් පූජාවක් හැට සලකන්නේ නැහැ. මම නම් හිතන්නේම උන්වහන්සේ මට සසර දීපු දේවල් වලින් පුංචිම පුංචි අල්ප මාත්‍රෝ දෙයක් ගෙවුවා කියලා. එතකොට ශාලිකා මහත්මිය මම දකින්නේ මේ දෙන දෙය අපි කරන ක්‍රමවේදේ හරිද කියලා හිතන්න ඕන ගොඩාක්ම. ඒකට හේතුව තමයි මම දකින්නේ බුද්ධ පූජාවේ එකම ක්‍රමවේදයක් තමයි එකක් අපි තේරුම් ගන්න ඕන මේක මං හිතන निराකරණය කරගත යුතු ප්‍රශ්නයක්. එහෙමයි ස්වාමීනි. බුද්ධ පූජාවට මොකද කරන්නේ? මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. අද ගොඩාක් ඇහෙනවා මට දේශනාවල් වලිනුත් අහලා තියෙනවා බුද්ධ පූජාව කෑවට කමක් නැහැ. දහම් කාරණාවුනුත් උවට ගන්නවා ධම්මදාය සූත්‍රයෙන් එහෙම අර ගන්නවා. ධම්මදාය සූත්‍රයේ දේශනාවක් තියෙන භික්ෂුන් වහන්සේලා දෙනමක් එනවා බුදුරජාණන් වහන්සේ දානවල දරු ඉවරණයෙන් පස්සේ උන්වහන්සේලාට දෙනවා මම ඉතුරු කරපු කොටස, ඒ කියන්නේ විසිකරන කොටස, ධර්මයේ තියෙන හැම විසිකරන කොටස තියනවා පුළුවන් නම් කන්න. එහෙමයි. එක ස්වාමීන් වහන්සේ නමක් වළඳනවා. අනිත් ස්වාමීන් වහන්සේ දානි ප්‍රතික්ෂේප කරනවා. ඒ බුදුරජාණන් වහන්සේට ගෞරවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. අගය කරේ බුදුරජාණන් වහන්සේ දාන්නේ නොවලදුපු කෙනා. නොවලදුපු කෙනා තමයි අගය කළේ. එතකොට ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අර ඉතුරු වුණානේ අර නොවලදුපු භික්ෂුන් වහන්සේගේ කොටස ඉතුරු වුණානේ. ඒ කොටස බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේක සතෙක් නැති වලකට දාන්න. සතෙක් නැති වලකට දාන්න කියලා. එතකොට දැන් අද කාලේ ඇතැම් පිරිසක් කියනවා සතෙකුට නොදැම්මොත් පෞසිද්ධ වෙනවා. ඕකට දෙන්න තියෙන එකම උත්තරේ තමයි එහෙනම් ඉස්සල්ලාම පෞසිද්ධ වෙනවනේ බුදුරජාන් වහන්සේට. ඇයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ සතෙක් නැති තැනකට දාන්න කියලා. එතනම තියෙනවා සත්තු නැති තැනකට මේක දාන්න ඕන කියලා. එක්ක වලක් කපලවල දාන්න ඕන. එහෙම නැත්නම් සත්තු නැති ජලයකට දාන්න ඕන. ඒ වගේ ක්‍රමවේදයක් භාවිතා කරනවා. ස්වාමීන් වහන්සේ දැන් එතනදී ටිකක් කෙනෙක් ව්‍යාකූල තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් සත්තු නැහැයි කියලා අපි හරියටම කොහොමද ඒක මේ දැනගන්නේ? ඒක අවබෝධ කරගන්නේ. දැන් අපිට නොපෙනෙන සත්තුත් ඉන්නවනේ මේ මිහිතලේ ඕන තරම් ප්‍රමාණයක් අන්වීක්ෂයකට පමණක් පේන සත්තු. එතකොට ඒ වගේ සත්තු ඕනම තැනක ඉන්න පුළුවන්. ශාලිකා මහත්මිය ඒක අපේ නුවණේ තියෙන ප්‍රශ්නයක්. එහෙමයි සමහර. ඒක හේතුව තමයි දැන් ඔකට ඔක වෙනම පැත්තකින් අපිට සාකච්ඡාවට යන්න පුළුවන් ඒ නිසා මම ඔබතුමිය අහපු ප්‍රශ්නෙට පොඩි කෙලි පිටුතරක් දෙන්නම් ඒ කාලේ මිනිස්සු දන්නව හුලඟෙන දිසාවක් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ළඟට කෙනෙකු ආවටින් ඒ ආපු කෙනා ඒ පුද්ගලයාගේ ශරීරයේ හුලඟ වැදිලා බුදුරජාන් වහන්සේගේ පැත්තට ඉන්න දෙන්නේ නැහැ එහෙමයි සමහරවිට ඒ කියන්නේ අඩුම තරමේ අපේ ශරීර ගන්ධයවත් භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්න දෙන්නේ නැහැ ඒ කාලේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සු ඒ කියන්නේ ඒ කාලේ හැම කෙනෙක් මෙහෙම බුදුරජාන් වහන්සේ ළඟට වඳිනවත් අපි අර කියන්නේ එකත් පස්ව ඉඳගෙන වන්දනා කරා කියලා. ඒ එකත් පස්ව ඉන්නවා කියලා කියන්නේ එක්තරා ක්‍රමවේදයක්. ඒ එකක් පස්සෙ ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ ශරීර ගන්ධයවත් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ස්පර්ශ වෙන්නේ දෙන්නේ නැහැ සුළඟින් ගිහිල්ලවත්. එතකොට ඒ ශරීර ස්පර්ශය වෙන්න දෙන්නේ නැත්තේ ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු දන්නවා හුළඟෙන දිශාව. එතන ඒ කාලේ මිනිස්සු දන්නවා සත්තු ඉන්න වලවල්. සත්තු නැති වලවල් දන්නවා. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට ලොකු ප්‍රඥාවක් තිබුණා ශාලිකා මහත්මයා ඒ තාක්ෂණය පිළිබඳ. අද කාලේ ගොඩක් විද්‍යාඥයෝම කියනවා ඉතින් නුගත් මිනිස්සු හිටියා කියලා. නමුත් ඕවා වෙනම සාකච්ඡා කරන්න ඕන මාතෘකාවල් මහත්මිය. හැබැයි එතනදී ඇත්තට විශේෂයෙන්ම අපි ඉස්සරහට සාකච්ඡා කරමු බුද්ධ පූජාවට ඇත්තටම මොකද කරන්න ඕන? බුද්ධ පූජාව කොහොමද පූජා කරන්න ඕන කියලා එකම දෙයක් සිහිපත් ඉදිරිපත් කරන්න ඕන මේ මොහොතේ භාග්‍යවතුන් වහන්සේට අපි දෙන ප්‍රමාණය මං හිතන්නේ තාමත්ම අඩුයි. ඒ වගේම දෙන ටිකට මොකද කරන්න ඕන කියලා මං හොඳ ලස්සන උපමාවකින් ඊළඟ විරාමයෙන් පස්සේ ඔබට පැහැදිලි කරන්නම්. උන්වහන්සේට දීලා ආයි තවත් කෙනෙකුට දෙනවා නම්, ඒ කියන්නේ ඒ දීපු කොටස තවත් කෙනෙකුට දෙනවා නම්, ඒකේ දාණය මොන වගේ දෙයක්ද වෙන්නේ කියන කාරණාවත් අපි හිතනද ශ්‍රාවක පින්වතුන්ට පුංචි උපමාවකින් පැහැදිලි කරමු. අද සිරස FM පන්සල් හැන්දෑවට වැඩම කළේ පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ස්වාමීන් වහන්සේ අපි මම හිතන්නේ මූලිකවම අපි බුද්ධ පූජාව සකස් කිරීම තැන ඉඳලා පොඩ්ඩක් පැහැදිලි කර දුන්නොත් හොඳයි ධර්මානුකූල වටපිටාව මොකද බොහෝ දෙනෙක් මේක කරන්න ඕනේ මේක පිළිවෙතක්නේ gedara අපි කළ යුතු කියන අරමුණෙන් හදිස්සියට එක කොටස අයින් කරලා gedara වැඩ කටයුතු අතරතුර මේ දෙක කරන්නේ අපි එතන ඉඳලම පැහැදිලි කර දුන්නොත් වටිනවා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මහත්මිය අපි මේ පොඩ්ඩක් ඒකනේ ඒ කාරණා චුට්ටක් පැහැදිලි කරමු හොඳයි ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ටිකක් තේරුම් ගමු මේ. මොකද මේ බුද්ධ පූජාවට කරන්නේ මොකද්ද කියන එකට උත්තරේ හොයාගෙන යන මට හිතෙන්නේ පූජා කරන්නේ කොහොමද කියලා හොයාගන්න. හොඳයි සාරණහස. බුද්ධ පූජාවක් අපි පූජා කරනවා. පූජා කරද්දී ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේට දීලා ඒක අරගෙන සතුන්ට දාන්න. එහෙමයි. එතකොට මේක තේරුම් ගන්න ශාලිකා මහත්මිය අරමුණ තමයි බුදුරජාණන් වහන්සේට දෙන එක. එහෙමයි. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි හිතමු මෙතන මෙදිරි ඉන්න කවුරු හරි කෙනෙක් ඔබතුමියට යම්කිසි පානයක් දෙනවා. තේ එකක් දෙනවා කියලා හිතමු. ඔබතුමිය භූමියට දෙන තේක తాවකාලිකව මගේ මේ සුඩින් තියලා තියෙනවා. මම ඉන්න තැනින් තියලා තියෙනවා. ඔබතුමියට හැබැයි දෙන්න තියෙන තේක. හැබැයි తాවකාලිකව මගේ මේ සුඩින් තමයි තියලා තියෙන්නේ. හැබැයි මේ වැඩසටහන ඉවරණයෙන් පස්සේදී නැවත ඔබතුමියට ওই කියන තේක දෙනවා. පූජකරූප ගෙනාට පින් ලැබෙන්නේ ඔබතුමියට දීපු පිනද නැත්නම් මගේ මේ සුඩ తాවකාලිකව දීපු පිනද? ටිකක් ප්‍රශ්නාර්ථක කාරණාවක් ගැටලු සහගත. ශාලිකා මහත්මිය අරමුණ තියෙන්නේ ඔබතුමියට දෙන්න. తాවකාලිකව තිබ්බේ මගේ මේසුඩ. හැබැයි පූජා කරපු කෙනාට පින් ලැබෙන්නේ මට දීපු පින් නෙවෙයි ඔබතුමියට දීපු පින් ටික. හැබැයි අරමුණ තියෙන ඔබතුමිය. බුදු පූජාව පූජා කරන අයගේ ගොඩක් මනසේ තියෙන මොකද්ද? ත්‍රිජානන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට දෙන්න ඕනේ කියන එක වචනේ තියෙන්නේ. එහෙමයි. හැබැයි අරමුණ තියෙන්නේ මේක අස් කරනකොට සත්තුන්ට දෙන්න. එහෙමයි. එතකොට චාලිකා මහත්මිය හිතනද කාට දෙන පින් ටිකද ලැබෙන්නේ? බුදුහාමුදුරන්ට පූජා කරපු පින් ටිකද සත්තුන්ට හෝ වෙනත් කන්න ඕන කෙනෙකුට සත්තුන්ට දෙන්න ඕන පින් ටිකද? ස්වාමිනාස එතනදී අර සත්තුන්ට දෙන්න ඕනේ අයින් කරාම කියන අරමුණ ප්‍රබල නම් ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ අවබෝධය මත ඒ පින අනිවාර්යයෙන්ම අද ඒ කියන්නේ සතෙකුට දෙනවා නම් දෙන හැම කෙනාටම පින් ලැබෙන්නේ සත්තුන්ට දෙන පින. ශාලිකා මහත්මිය ඔබතුමී හිතන්න මෙන්න මෙහෙම බුදුහාඳුර ඇත්තටම වලදන්නේ නැහැ නේ ඔක. එහෙමයි. ඒක අපි දන්නවා වලදන්නේ නැහැ. වලදන්නේ නැති මේ පූජාව අපි අරගෙන උන්වහන්සේගේ මේසෝඩින් తాවකාලිකව තියලා ඒ තියපු එකෙන් පිනක් සිද්ධ වෙනවා නම් ශාලිකා මහත්මිය ඔබතුමියට රුපියල් රුපියල් 1000ක් විතර තිබුණොත් ගොඩක් පින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 1000ක විතර සිවුරක් ගන්නවා. අරගෙන ඔබතුමී එක ස්වාමින්වහන්සේ නමකගේ අතට දෙනවා. දීලා ආයෙමත් නැවත ගන්නවා. ඒ සිවුරම අරගෙන ගිහිල්ලා තවත් ස්වාමින්වහන්සේ නමකට දෙනවා. පොඩි වෙලාවක් තියෙනවා. කියලා ආයමත් ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේලා දෙනමයි. ආයමත් ওই සිවුරම අරගෙන කියලා තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට තියෙනවා. එතකොට තුන්නමයි. ඔබතුමියට ඔය ක්‍රමයෙන් හරිනම් එකම සිවුර මේ ලංකාවේ හැම ස්වාමීන් වහන්සේ නමකටම පූජා කළා ඒ සියලුම ස්වාමීන් වහන්සේලගේ පින් ටික ලබන්න පුළුවන්. එහෙමයි. නමුත් ක්‍රමවේද සාර්ථක නැහැ. ඔබතුමිය මට පූජා කරොත් ඒකයිති මට ආයෙ ගත්තොතින් දීමි අර්ථයක් නැහැ ඔබතුමියට. ඒ වගේ තමයි తాවකාලිකව බුදුරජාන් වහන්සේගේ මේසෝඩින් අර මම අර උපමාව කිව්වේ සත්තුන්ට දෙන්න ඕන ආහාර ටික తాවකාලිකව බුදුරජාන් වහන්සේගේ මේ සුඩින් තියලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. කෙනෙකුට කන්න දෙන්න ඕන ආහාර ටික తాවකාලිකව බුදුරජාණන් වහන්සේගේ මේ සුඩින් තියලා තියෙනවා. හැබැයි දෙන්නේ කාටද? සත්තුන්ට. දෙන්නේ කාටද? කන්න ඕන කෙනෙකුට. දැන් ඔකට හොඳම උදාහරණය තමයි දලදා මාලිගාවේ හාල් සේරු 32ක දානයක් දෙනවා. එහෙමයි. කෙනෙක් දවසක් එක්තරා උසස්ම කෙනෙක් ගිහලා ප්‍රශ්න කරලා තියෙනවා මේ හාල් සේරු 32ට මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ බත් එකට මොකද කරන්නේ කියලා. ඒ ඉන්න අය කියලා තියෙනවා මේක සේවකයන්ට දෙනවා කියලා. එතන අස් කරනකොට සේවකයන්ට දෙනවා කියලා කන්න. ආ එහෙනම් කමක් නෑ මං පූජාව පූජා කරන්නම් කිව්වලු. බැරි වෙලාවකත් ඔවුන් කිව්වනම් මේක විසි කරනවා කියලා එහෙනම් දෙන්නේ නෑ. එහෙනම් පූජාව පූජා කරන්නේ මොකද? පූජාව පූජා කරේ ඒක සේවකයන්ට දෙන්න ඕන නිසා. ශාලිකා මහත්මිය උතන තියෙන තණ්හාවේ ප්‍රශ්නය. එහෙමයි කරනහස. Tamanට බුදුහාමුදුරන්ට දෙන බුද්ධ පූජාවත් ඒ කියන්නේ අත්හැර ගන්න පුළුවන් තරම්වත් ලෝභය නැති කරගෙන නෑ කියලා තමයි මට දෙන්න තියෙන එකම උත්තරේ. ශාලිකා මහත්මිය බුදුරජාණන් වහන්සේට දීපු එක ආයේ තවත් කෙනෙකුට දෙනවා නම් ඒ පුද්ගලයාට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට දීපු ආනිසංස ටික නෙවෙයි අර පුද්ගලයාට දීපු ආනිසංස ටික. ඊළඟට තවත් ඕකේ ගැටලුවක් ඔබතුමී මුලින්ම විමසුවා බුදු පූජා සකස් කරන්නේ කොහොමද කියලා. ශාලිකා මහත්මිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබතුමී හිතන්නකෝ අද උන්වහන්සේට පාන වර්ගයක් පූජා කරනවා කියලා සන්ධ්‍යාවේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේට පාන වර්ගයක් පූජා කරනවා. ඔබතුමීට බොහොම සතුටකට දනවන්න පුළුවන් මම පුංචි කරුණක් කියන්න. ඔබතුමිය අද මේ සන්ධ්‍යාවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම්කිසි පානයක්. අපි උදාහරණ ගමු හෙට උදේ. හෙට උදේ ඔබතුමිය බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනවා. ඒ පූජා කරන දාණය මීට අවුරුදු 2500 ගණනකට කලින් බුදුරජාන් වහන්සේ ජීවමානව දැක්කා. දැකලා ඒක උන්වහන්සේ කියන්නේ චාලිකා කියන නමින් ඉන්න ඔබතුමිය හෙට උදේ පූජා කරන දාණය මීට අවුරුදු 2500 ගණනකට කලින් උන්වහන්සේ දැක්කා. දානයක් සම්පූර්ණ වෙනනම් කරුණු තුනක් තියෙනවනේ. දායකයෙක් ඉන්න ඕන. ඒ කියන්නේ දෙන කෙනා, දෙය ධර්මයක් තියෙන්න ඕන. දෙන දෙය ප්‍රතිග්‍රාහකෙක් ඉන්න ඕන ලබන කෙනා. අපි මෙතනම උදාහරණයක් ගමු. ඔබතුමිය මොන හරි දෙයක් මට පූජා කරනවා. ඔන්න ඔබතුමිය දායකයා පූජා කරන දේ තමයි දෙය ධර්මය. ප්‍රතිග්‍රාහකයා කවුද මම? එහෙමයි. මම මේක බාරගත්තොත් තමයි දානි සම්පූර්ණ වෙන්නේ. ඔබතුමිය පූජා කරපු දේ මම ප්‍රතික්ෂේප කරොත් දානි සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේට තියෙන බුද්ධ පූජා ප්‍රතිග්‍රහකේ කාර්යතු කරන්නේ කවුද? ඒක බුදුහාමුදුරුවෝ ඉටු කරන්න ඕන. එහෙමනම් බුද්ධ පූජාව සම්පූර්ණ වෙන්න නම් ප්‍රතිග්‍රහකයේ කාර්ය ඉටු කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ශාලිකා මහත්මිය මේ අවුරුදු 2500 ගණනකට කලින් මේ ලෝකයේ උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී මේ ශාසනය ඉවර වෙන තෙක්ම උන්වහන්සේ වෙනුවෙන් එක මලක් හරි මේ ශාසනය කවුරු හරි පූජා කරනවා නම් එක මලක් පූජා කරනවා නම් ඒ පූජ කරන මලක් ගානේ පූජ කරන සෑම දෙයක් ගානේ උන්වහන්සේ ඉදිරියේ ගිහිල්ලා කවුරු හරි කෙනෙක් වන්දනා කරනවනේ ඒ සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේ දැකලා ඉවරයි. ඒ කියන්නේ උන්වහන්සේ ජීවමානව ඒ දේ දැකලා ඉවරයි. ඒක දැන් මගේ වචනින්ම කියනකොට ධර්මින්ම මම කියන්නම් අංගුත්තර නිකායේ හතරවෙනි කොටස. ඒ කියන්නේ චතුත්ථක නිපාතයේ තියෙනවා ලෝක කියලා සූත්‍රය. ඒ ලෝක සූත්‍රයේ තියෙනවා සදේවකස්ස සබ්‍රක්මකස්ස සස්සමන බ්‍රාහ්මණිය පජාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතම් මනසා. ওই බුදුරජාන් වහන්සේට මේ තථාගත කියලා වචනයක් කියනවනේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තථාගත වචනේ කියන්නේ මේ ලෝකේ සියලු සත්‍යයන්ගේ සියලු අරමුණු දන්න නිසා ඒ නිසා තස්මා තථාගතෝති වොච්චති. ඒ කියන්නේ ඒ නිසාල බුදුරජාන් වහන්සේට තථාගත කියන වචنين ආමන්ත්‍රණය කරන්නේ. ඒ කියන්නේ ශාලිකා මහත්මිය අපිට අද කාල වේලාව නැහැ. අපි මේ ශ්‍රාවක පිරිසට ආරාධනා කරමු හෙට දවසේ ශ්‍රවණය කරන්න පන්සිල් හැන්දෑව නිවැරදිව බුද්ධ පූජාව සකසන හැටි අපි කියලා දෙන්නම්. කොහොමද බුදුරජාන් උන්වහන්සේ අපි පූජා කරපු දේ උන්වහන්සේ බාරගත්තා නම් උන්වහන්සේ දැක්කනම් මම පූජා කරන දේ උන්වහන්සේ දැකලා තියෙනවා නම් ඒක බාරගෙනක් තියෙනවා නම් එහෙනම් දකින්න උන්වහන්සේට කොහොමද අපි ජීවමාන සංඥාවෙන් බුද්ධ පූජාව පූජා කරන්නේ කොහොමද කියන කාරණාව අපි කියලා දෙමු. ඔබ වඩාත් හොඳින් දහමට ලං වුණා කියලා මම විශ්වාස කරනවා. කාල වේලාව නෑ බොහෝ දේ කතා කරන්න. ස්වාමීන් වහන්සේට මෙත්සිතින් පින් අනුමෝදන් කරමු. ධර්මය පැහැදිලි කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම සුපිරිසිදු දහම. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ සිරස FM පන්සල් හැන්දෑවට වැඩම